රේක්වීන් ඔබට අපේ ආරාධනා එදා ගී සම්පාදනය වෙනුවෙන් ගී රචනා වෙනුවෙන් ගුවන්විදුලි වැඩසටහන් සම්පාදනය වෙනුවෙන් අමිල මෙහෙවරකට දායකත්වය ලබා දුන්නු මඩවල රත්නායකයන් පිළිබඳව යලි මතකය ආවර්ජනය කරන්නට යට ගිය දවස සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් 1980 වසරේ සැප්තැම්බර් මාසයේ 7 වන දින ප්‍රචාරය කරන ලද ප්‍රවීණ ගීත රචක මඩවල ඒ සත්නායකයන් සමග කළ සාකච්ඡාවක් ඇසුරින් නිෂ්පාදනය කරන ලද ආරාධිත අමුත්තක සමග වැඩසටහන අද යටකී දවසේ ඔබේ ශ්‍රවණයට. නින්දද විසර වැදී සැලෙන අද අංවන දුක් වී ඔබට ඇසෙන මද චන්දන මල් යහගත කර්ම කපා පායන් දන් එතනැගි නීල වලාකුළු ගුවන් දෙවින් ඔබ වෙලේ උලඟ කුපිට නැගි නිල වලාකුළු ගුවන් දෙවින් ඔබ ඇදෙන වෙලේ පිපිදුණු දැසින් වලා හිඳිමි මම පිපිදුණු දැසින් වලා හිඳිමි මම සුම් සිනාතන් හද පුරවා මෙතුවක් කල් මුව මඩල වසා සිටි අන්ධකාර අලුපතින් මෙතුවක් කල් මුව මනල වසා සිටි අන්ධකාර සලූපතින් මුදා මෙත්මිනි පහනින් පහන් කරනු මැන මෙත්මිනි පහනින් පහන් කරනු සුගතේ මං වෙත පාදා නින්දද හිසර වැටි සැලෙන අද නංවන දුක් ගීත ඔබට ඇසෙන වද චන්දන මල් පතුරා ඇති යහනත කන්ද කපා පායන මින්ගත සර අයිබෝන් අද මගේ ආරාධිත ශිල්පය වශයෙන් අපි මැදිරියට ප්‍රමිස්තිනේ ගුවන් විදුලියට අලුත් කෙනෙක් නෙවෙයි. ගුවන් විදුලියේ ඈත කාලය ගැන අප කල්පනා කළොත් ඒ අවධියේ සිටම ඊටමත් සමීපව සිටි ප්‍රවීණ ගුවන් විදුලි ශිල්පියෙක් ඒ වගේම ප්‍රවීණ ගීත රචකෙක් සාහිත්‍යකරුවෙක් වශයෙන් හඳුනන්නට පුළුවන් මඩවල එස් රත්නායක මහතා. ඔබ ප්‍රවීණ ලේඛකෙක් වශයෙන් අපිට හඳුනන්නට පුළුවන්. මම මතකයි අක්කර පහම හිතන්නේ මුල්ම නවකතාව වෙන්නේ. ඉන් අනතුරුව ඔබ ඒ ශිෂ්‍යයේ කොයි ආකාරයෙන් පාඨකයන් සඳහා තමන්ගේ රචනා ඉදපත් කළා නැත්නම් පුත් කෙටි කතා නවකතා ඉදපත් කළාද කියලා කිව්වා. ඔය ඊට පස්සේ ඊට පස්සේ ඉතින් මේ මතක් වෙනකම් ඉතින් තාම මම අතහැරලා නැහැ ලිවීම. මම හිතනවා මේ ඒක මගේ ජීවිතයේ ප්‍රධාන කාර්යය කියලා මම විශ්වාස කරනවා ලිවීම. මේ අනිත් ඒවා ඉතින් සාමාන්‍යයෙන් ජීවත් වෙන්න කරන රස්සාවල්. ලිවීම තමයි මගේ මම හිතනවා ප්‍රධාන අරමුණ. ඉතින් ඊට පස්සේ ඔය අක්‍ර පහට පස්සේ හිත නැති බඹලව පානෙන් අඳුරට ඔය විදිහට නවකතා අටක් විතර ලියලා තියෙනවා. මම අලුත්ම නවකතාව තමයි නිල්මාල් ලියුවේ නේ. නිල්මාල් වේ. නිල්මාල් වේ. ඒ අරන්නේ ගීත දැන් ඔබ අතින් සෑහෙන ගීත සංඛ්‍යාවක් කියලා තියෙන ඒ ගීත පාඨකය අතරට ඔය එක පොතක් එක එක පොතක් මම 70 ගණන් වල පිට කරා ගීත ප්‍රබන්ධ කියලා. ඒක නම් මම හිතන දැනට ලබා ගන්න නැහැ මේ මුද්‍රණයෙන් මේ මුද්‍රණයේ වෙච්ච පොත් නැහැ මගේ හිතේ. ඒක ඔදිය සෑහෙන කාලයක්. සෑහෙන කාලයක්. ඔව් දැන් ඔබ කිව්වාගේ ඔබේ ප්‍රධාන ජීවිතයේ ප්‍රධාන අරමුණ ලිවීම නම් දැන් ඔබ අලුත්ම නවකතා පොතක් ළඟදී දීලා තියෙනවා. හොඳයි මම මේ වගේ ප්‍රශ්නයක් අහුවා. ගීත රචකෙක් වශයෙන් මද නිහඬියක් තියෙනා නේද? ගීත රචනය මෙන්න මෙහෙමයි උනේ ඇත්තටම ගීත රචනයේදී මා කොයි තත්ත්වයකටපත් වුණාද කියන එක එහෙම බලාපොරොත්තුවක් ඇති වෙන්නේ නෑ දැන් ලේඛනයේ ලේඛන කලාවට ගියා වගේ මෙහෙම එක අරමුණක් තිබුණේ නැහැ ලේඛන කලාවට මගේ ඉස්සෙල්ලාමට තිබිච්ච ඉස්කෝලේ යන කාලේ තිබිච්ච ආසාව තමයි පත්තරයක වැඩ කරන එක ඒක ඉතින් ඉත්ත වුණා ඊට පස්සේ ගුවන් විදුලියට එන එක ඒකත් කරනවා ඒ විදිහට ඊට පස්සේ ඔය ලියන එක ඒක මම නැති ගීත රචනයේ මේ අතර තුර වැටිච්ච එකක් නමුත් මාගේ ගීත රචනයේදී හුඟක් ඔය මගේ ගීත බිහිුනේ අපි ඒ කාලේ අර මම මුලින් කිව්වා වගේ වැඩසටහන් වගේක් කරන්නේ මෙහි ඉන්නේදී දැන් ජන ගායනා මේ ඔය රිද්ම පෙන්නුම් කරන්න අපේ තිබුණේ ජන ගීතයේ තියෙන තාල ජනප්‍රිය කිරීම එක වරමුණක්. ඊට පස්සේ ඒකේ දෙවෙනි පියවර හැටියට තමයි රසමියුරු කියලා වැඩසටහනක් කළා. ඊළඟට ස්වර වර්ණ. ස්වර වර්ණ කියන එක හුඟා කාලයක්ම කරුණා අමරදේවත් එක්කලා ඊට පස්සේ ඒක ඉතින් මගේ රාජකාරියේ කොටසක් හැටියට ඇත්තටම රාජකාරියේ මා කළ යුතුම දෙයක් උනේ නැහැ නමුත් ඒක මම ආසාවෙන් කරපු දෙයක් ඊට පස්සේ ඉතින් දැන් මම මෙහෙ නැහැනේ ඉතින් ඒ නිසා මේ ඒ වගේ වැඩසටහන් කරන එක දැන් නැවතිලා තියෙනවා. ඒක මිසක මේ ලියන්න බැරුණා කියලා නෙමෙයි. ඒවලුත් ඉතින් වෙනත් ගායකින්ට පෞද්ගලික වශයෙන් හරි ගීතයක් දෙකක් හෝ රචනා කිරීමට අපි අදහස් නැද්ද? එහෙම ඉතින් අදහසක් නැත්තෙමත් නෑ ඉතින් කෙනෙක් ඇවිදින් හිටන් මා ප්‍රිය කරන ගායකයෙක් ඇවිදින් ඉල්ලුවොත් එහෙම සමහරකට කියන්නේ මට ඒක පැහැර අරින්න බෑනේ. මට බලාපොරොත්තු වෙනවා ඔබේ නවතම ගීත රචනා අපිට මුදුර අනාගතයේදී ආනන්ද ලැබෙයි කියලා ප්‍රවීණ ගායකයෙක්ගේ කතාවයි. හොඳයි. අශෝකමාල චිත්‍රපටයෙන් ඔබ ගීතයක් තෝරාගන්න තියෙනවා. ඒ ගීතයේ තෝරා ගැනීමේදී යම්කිසි විශේෂ හේතුවක් මම ඒකට හරි කැමතියි ඒකේ සංගීතයට. ඒ වගේම මේ වචනත් ඒකටම හරියන විදිහට මම හිතනවා දැනට මේ තියෙන චිත්‍රපටි ගී දිහා බලාපුවම මම මේ සමහර මේ බොහොම ඉසලට ආපු ඊටම හොඳ ගායන තියෙනවා. ඒ වුණත් මම දන්නේ මම මේ පුංචි කාලේ ඉඳන්ම අගය කරන නිසාද කියලා මම මේ අසුකුමාල චිත්‍රපටි ගී වලට උගාම ආසයි. ඒකෙන් තමයි මේ සාන්තමේ රාත්‍රියේ කියන ගීතය මේක මම දන්නේ අහවල් ගද්ද කියලා අමුතුම මේ සංගීත රටාවක් තියෙනවා. මේක ගෞස් මාස්ටර්ගේ සංගීතය. ඇත්තම අසුකුමාර චිත්‍රපටයේ ගීතවල අමුතුම රටාවක් තිබුණා. මේ මුල් යුගයේ චිත්‍රපටයක් වුණා. අනිත් ඉතාලම මැරිලා නැහැ මේක. ඔව්. ඉන් පසු ආ චිත්‍රපට වල වඩා ලොකු කැපිපෙන වෙනසක් දැන් අපි උදාහරණ ගත්තොත් ඒකලිය අපි කුවාලේ වගේ ගීතන්නේ. තවමත් අපි මත් කෙරෙන් තිබෙනවා. राम में साथिये शांत में साथिये चंद्रकांति के आलोके आए आए चितक बोलवे शांत में साथिये शांत में साथिये चंद्रकांति लोके ආයේ හිත ප්‍රබෝධවේ ඉදිනාලේ පිටිය මොනා නවන ප්‍රේමේ සදා ඉදිනාලේ පිටිය මොනා නවන ප්‍රේමේ සදා දැන් ගීත රචනයේට ලේඛන කලාවට වගේ මම හිතන්නේ ඔබ සෑහෙන දායක වුණා චිත්‍රපට මාධ්‍යයක් නේද? මොන වගේ චිත්‍රපට වලින්ද ඔබ දාන්නේ? මම මේ තරම් මේ ගොඩක් චිත්‍රපට වල ලියලා නැහැ ගියේ. මම හිතන චිත්‍රපට තුනයි. එකක් තමයි මේ පටාචාරා ඊළඟට ගැටවරු අනිත් එක නිල් නිල් මැණික්ද නිල් මිලිද මොකද්ද ඒ තුනයි ඇදෙනවා කිව්වේ සැහැඳ දායක වුණා චිත්‍රපට වල සංඛ්‍යාත්මක වශයෙන් නෙමෙයි. <laughs> කොහොමද ඒ චිත්‍රපට වලින් ඔබ මොන වගේ ඉදිරිපත් කිරීමක් කරන්නද උත්සාහ ගත්තේ? ඒකේ ඒක මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔය අර චිත්‍රපටයේ දර්ශනීය තියෙන ඒ දර්ශනයම මේකෙන් වර්ණනා කරන්න. මම කල්පනා කරනවා මේ චිත්‍රපටයක ගීත රචනයේදී ඒකේ තියෙන දර්ශනම ගීතයට ගන්නවට වඩා ඒක චිත්‍රපටින් අහකට ගත්තන් පස්සෙත් ඒක ගීතයක් හැටියට තියෙනවනම් තමයි මම හිතනවා ඒක මගේ පෞද්ගලික අදහස මම දන්නේ ඒකට කවුරු මේ මේ හැමදෙනෙක් මේ ඒක නොවේද කියලා මම නම් කියන්නේ ඒක චිත්‍රපටින් අහකට ගත්තත් පස්සෙත් ගීතයක් වෙන්න ඕන. ඒ විදිහටයි මම මේ මේවා කරේ. තනිකරම ගීතයක් හැටියට රස විඳීමේ හැකියාව තිබෙන්නේ නේද? දර්ශනය නර්මන්නේ නැතුව. හොඳයි දැන් ඔබ තෝරාගෙන තිබෙන ගීත අද දිහා බැලුවම අප මෙතෙක් ඇහුවේ සෑහෙන තරුණ ගීත කියලා ගොත් මම හිතන්නේ නිවැරදි. ඒ දැන් ඊළඟට තෝරාගෙන තියෙන ගීතය අපේ දෙවිගේ තරම කලුත් ගීතය නේද? මේක තරම කලුත් මම හිතනවා මාගමසේකර මේ යන්න මාස කිහිපයකට උඩදී මේ පස්වෙනි මැදිරියේ කල්පන අපි කල්පනා කියලා වැඩසටහනක් කරුණා. ඒකෙදි මේ ගීතේ යන්තම් පොඩ්ඩක් සටහන් කරගෙන තිබුණා. නමුත් ඇත්ත වශයෙන්ම ගීතේ සම්පූර්ණ කළේ ඔය මේ මැදිරිය ඇතුළේදී. එතකොට අමරදේව මහත්මයා සංගීතය දැම්මේ එතෙන්දී. ඒ නිසා මේකේ අමුතු වටිනකමක් තියෙනවා කියලා මට හිතුණා. මේක අර මේ අනිත් එක අර අපේ විශ්වාසය තියෙනවා මේ මොහිනියක් වෙනවා කියලා. අන්න ඒක පසුබිම් කරගෙන හදාපු ගීතයක්. Thank you. කොප්පාගේ වෙනවා කඳු උදින් ඔබ පාවේ සලා සලා පාකින් කිනිජා අහකොළ ගොළුවි තරුකැට ඇහැරි ඔබ එන මාවත සරසනවා නීදුම් දුහුලින් වසසඳ පෑදී වැහිණෙන් ගෝ නලියන නූපන් ගීතය මාහර නලියන නූපන් ගීතය ඈත සිගන් හදවිනා කම්පිත කරවා විලා වික්‍රමසිංහ ගිරේදී සහාය වුණා. දැන් ගීත රාශියක ගීත රචකෙක් වශයෙන් ඔබ මේ වැඩසටහනෙන් ආදර්ශී ආරාධිත ශිල්පියා වශයෙන් ඔබ විසින්ම රචනා කරපු ගීතක් තෝරාගෙන තිබුණේ නැහැ නේද? දැන් තෝරාගත්ත මගේම ඉල්ලීම පරිදි. මොකද්ද තෝරාගත් ගීතේ? මම තෝරාගත්තේ මේ චිත්‍රසේනගේ නලදමයන්ති මුද්‍රානාට්‍ය ගීතයක්. මේකත් ඉතින් පැරණි ගීතයක් තමයි මම වගේ පැරණි එක. මේ මේක ගායනා කරන්නේ නන්දමාලිනී අමිත වැදිසිංහයි. මේක අර නලදමයන්ති ගීත නාටකයේ එක්තරා ජවනිකාවක පසුතලයෙන් කරන ගායනය. මචනේ ඔබ අතින් ඔබ නදනවත් නෝ කියවන ගීත ගැන හඳුන්වද්දී තරණ ගීතයක් මම වගේ නැත්නම් මෙයක් කියලා. ඇත්තම ඔබ ඊටම රසවත් ගීතයක් කියලා අපට කියන්න පුළුවන්. හොඳයි අපි අපේ පිළිසඳර අවසන් කරමු. නල දමයන්ති මුද්‍රාජේ මේ ගීතයට සමන් දෙමින් ඒකම අපි තම සිතුවන්ත වෙනවා. අද අපේ ආරාධිත ශිල්පියා වශයෙන් අපි මැදිරිට පැමිණ ඔබේ වටිනා කාලය අපහා ගත කිරීම පිළිබඳව මඩවල එස් රත්නායක මහතාට ගගනේ තදී කළුවලානෙහි දැස දුර 1980 වසරේ සැප්තැම්බර් මාසයේ 7 වන දින ප්‍රචාරය කරන ලද ප්‍රවීණ ගීත රචක මඩවල එස් රත්නායකයන් සමග කළ සාකච්ඡාවක් ඇසුරින් නිෂ්පාදනය කරන ලද ආරාධිත අමුත්තක සමග වැඩසටහන අද යටගිය දවසින් ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. දර්ශන පුස්තකාලය ඇසුරින් ඔබ වෙත ගෙනාවේ සුරිත් කා පෙරේරා